අයවවන් අද අපි කතා කරමු සාලෙය්‍යක සූත්‍රය ගැන මේක බුදුන් වහන්සේ කොස්සල් ජනපදයේ සාලා කියන ගමට වැඩම කරපු වෙලාවක දේශනා කරපු එකක් ඔව් එතනදී සාලා ගමේ වැසියන් ඒකල බ්‍රාහමණ ගෘහපතියන් තමයි බුදුන් වහන්සේගෙන් හරිම වැදගත් ප්‍රශ්නයක් අහන්නේ ඒ මොකක්ගේ ප්‍රශ්නේ එයාලා ඇහුවා ස්වාමීනි ඇයි මේ සමහර සත්වයන් මරණින් පස්සේ අපාය වගේ දුක් තැන්වල උපදින්නේ අයිත් සමහරු සුගතියේ, ඒ කියන්නේ දිව්‍ය ලෝක, මනුස්ස ලෝක වගේ සැපතන්වල උපදින්නේ. මොකක්ද මේකට හේතුව කියලා? ආ හරිම ගැඹුරු ප්‍රශ්නයක් නේ. එතකොට මොකක්ද බුදුන් වහන්සේ දුන්න උත්තරේ? උන්වහන්සේ මුලින්ම බොහොම සරලව ඒක පැහැදිලි කළා. ඒ කිව්වේ අධර්මයේ හැසිරීම වැරදි දේ කරන එක අකුසල් කරන එක තමයි දුගතියට හේතුව. ඒ වගේම ධර්මයේ හැසිරීම යහපත් දේ කුසල් කරන එක සුගතියට හේතු වෙනවා කියලා. හරි. සරලයි වගේ පෙනුනට ඒකේ තුලේ ලොකු කාරණාවක් තියෙනව නේද? අව්. ඒ නිසාම වෙන්න ඇති ඒ ගම්වැසියන් කිව්වා ස්වාමිනී ඔය කිව්ව දේ අපිට තව ටිකක් විස්තර කරන්න පුළුවන්ද කියලා. එයාලට ඕල වුණා මොනවද මේ අධර්මය මොනවද ධර්මය කියලා හරියටම දැනගන්න. අන්න එතනදි තමයි බුදුන් වහන්සේ මේ දස අකුසල් ගැන විස්තර කරන්න පටන් ගන්නෙ නේද? අධර්මචර්යාව. හරියටම හරි. උන්වහන්සේ කිව්වා අධර්මචර්යාව. ඒ කියන්නේ වැරදි හැසිරීම. ප්‍රධාන වශයෙන් 10ක් තියෙනවා. ඒක කොටස් තුනකට බෙදෙනවා. කායික, වාචසික, මානසික කියලා. අපි මුලින්ම බලමු කායික වැරදි හැසිරීම ඒ මොනවද? කායික ඒ කියන්නේ කයින් කරන අකුසල් තුනයි. පළවෙනි එක තමයි පාණාතිපාතා. සතුන් මැරීම. ඔව් අනුකම්පාවක් නැතුව දයාවක් නැතුව ප්‍රාණීන්ක හිංසා කරන එක ජීවිත නැති කරන එක දෙවෙනි එක අදින්නා දාණය අනුන්ගේ දේවල් හොරකම් කරන එක හරි අයිතිකාරයන් නොදීපු දෙයක් අනුන් සතු දෙයක් සොරසිතින් ගන්න එක තුන්වෙනි එක තමයි කාමේසු මිච්ඡාචාරය කාමේ වර්ධවා හැසිරීම ඒ කියන්නේ ලිංගික අනාචාරය වගේ දේවල් සම්බන්ධතාවලට කිසිම ගරුතුවක් නැහැ කියන එක ඒක ඇත්ත එතකොට වචනෙන් වෙන වැරදි ඒවත් තියෙනෝ කිව්ව නේද? ඔව්. වාචසික අකුසල් හතරක් තියෙනවා. පළවෙනි එක මුසාවාදා. බොරු කියන එක. ඔව්. ඇත්ත වහලා නැති දේවල් කියන එක. දෙවෙනි එක පිසුනා වාචා. පිසුනා වාචා. ඒ කියන්නේ කේලම් කීමනේ. හරියටම හරි මිනිස්සු ભેද කරවන කතා මෙහෙන් අහගෙන ගිහින් අනිත් පැත්තට කියනවා එහෙන් අහගෙන මෙහෙට කියනවා සමගිය නැති කරන කතා හ්ම් තුන්වෙනි එක. තුන්වෙනි එක පරුසා වාචා. පරුෂ වචන, ඒ කියන්නේ අනුන්ට රිදෙන, කර්කශ, සැරපරුෂ වචන කතා කරන එක. අනුන්ගේ හිත බිඳෙන විදිහට කතා කරන එක. හතරවෙනි එකත් වැදගත් නේද? සම්පප්පලාපය. ඔව්. සම්පප්පලාපය කියන්නේ කිසිම තේරුමක් නැති, වැඩකට නැති, හිස්, નિરර්ථක වචන කතා කරන එක. කාලය නාස්ති කරන, කාටවත් ප්‍රයෝජනයක් නැති කතා. ඒක ඇත්ත. මොකද අනිත් ඒවටත් මුල ගොඩක් වෙලාවට හිතන දේවල් නේ. මානසික අකුසල් තුන තමයි අභිජ්ජාව, ව්‍යාපාදය සහ මිත්‍යා දෘෂ්ටිය. අභිජ්ජාව කියන්නේ අභිජ්ජාව කියන්නේ අනුන් සතු දේපල සම්පත් දැකලා අනේ මේක මට තිබුණ නම් කියලා ඒක Tamanට ලබා ගන්න ඇති වෙන දැඩි ලෝභකම තණ්හාව අනුන්ගේ දෙයට ආසා කරන එක. හරි. ව්‍යාපාදේ කියන්නේ ව්‍යාපාදේ කියන්නේ තරහව වෛරය අනිත් අයට ඉරිසියාවෙන් තරහෙන් බලන එක අනේ මුන් නැති වෙලා යනවා නම් මුන්ට කරදරයක් වෙනවා නම් කියලා අනුන්ගේ විනාශය පතන එක ද්වේෂය භයානකයි අන්තිම එක මිත්‍යා දෘෂ්ටිය ඒකින් මොකද අදහස් වෙන්නේ මිත්‍යා දෘෂ්ටිය කියන්නේ වැරදි දැක්ම ඒ කියන්නේ මේ ලෝකයේ තියෙන මූලික සත්‍යයන් ප්‍රතික්ෂේප කරන එක උදාහරණයක් විදියට කර්මය කියලා දෙයක් නැහැ කර්ම විපාක නැහැ. කරන හොඳ නරකවල ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ කියලා හිතන එක. ඔව් ඔව්. ඒ ඔක්කොම මිත්‍යා දෘෂ්ටියට අයිති. මේ වැරදි දැක්ම තමයි අනිත් අකුසල් නවයටම අත දෙන්නේ. මොකද ප්‍රතිවිපාක ගැන විශ්වාසයක් නැති වුණාම ඕනම වරදක් කරන්න පෙළඹෙනවනේ. ඒකන මෙත්ත. ඉතින් ඔන්නෝයි දසකුසල් තමයි බුදුන් වහන්සේ කිව්වේ කෙනෙක් මරණයෙන් පස්සේ අපාය, තිරිසන් ලෝකය, പ്രേත ලෝකය වගේ දුක් සහිත තැන්වල දුගතියවල ඉපදින්නේ හේතු වෙන්නේ කියලා. හරියටම හරි. ඒ දසාකුසලයේ යෙදීම තමයි දුගතියට මඟ. ඊට පස්සේ උන්වහන්සේ පැහැදිලි කරනවා මේකෙන් මිදල මාර්ගය. ඒ කියන්නේ සුගතියට යන මාර්ගය. ධර්මචර්යාව. ඔව්. ඒ කියන්නේ අර දසකුසලයට හාත්පසින්ම විරුද්ධ දේ නේද? දසකුසල්. ඔව්. දසකුසල්. ඒකතර වගේම කායික, වාචසික, මානසික කියලා කොටස් තුනයි. අපි ඒ ටිකත් බලමු. කායික කුසල් තුන මොනවද? කයින් කරන කුසල් තුන තමයි පානාතිපාතා වේරමණී, සතුන් මැරීමෙන් වැළකීම, සතුන්ට හිංසා නොකර මෛත්‍රියෙන් කරුණාවෙන් ඉන්න එක. හ්ම්. අදින්නාදානා වේරමණී, සොරකමින් වැළකීම, අයිති නැති නොදුන් දෙයක් නොගෙන ඉන්න එක. හරි. කාමේසු මිච්ඡාචාරා වේරමණී කාමයේ වර්ධවා හැසිරීමෙන් සම්පූර්ණයෙන්ම වැළකීම. ඒ කියන්නේ අර අකුසල් තුනමෙන් වැළකීම තමයි කායික කුසල් තුන වෙන්නේ. ඔව්. ඒකෙන් පේනවා ආත්ම දමනය සහ අනුන්ගේ අයිතිවාසිකම් වලට ගරු කිරීම. ඒකට වාචසික කුසල් හතර. ඒකතර අකුසල් හතරින් වැළකීම. මුසාවාදා වේරමණී බොරු කීමෙන් වැළකීම හැම වෙලාවෙම සත්‍යම කතා කරන එක. පිසුනා වාචා වේරමණී කේලාම් කීමෙන් වැළකීම. ඒ වෙනුවට ભેද වෙච්ච අය ඉන්නවන. එයාලව සමගි කරවන්න එකමුතුකම වඩන කතා කරන එක. හරිම වටිනවා. පරුසා වාචා වේරමණී පරුෂ වචන කීමෙන් වැළකීම. අනුන්ට රිද්දන්නේ නැතුව කනට මිහිරි ප්‍රියමනාප කරුණාවන්ත වචන කතා කරන එක. අන්තිම එක සම්පප්පලාපා වේරමණී. ඔව්. හිස් નિરાර්ථක කතා වලින් වැළකීම. ඒ වෙනුවට අර්ථවත්, හරවත්, සුදුසු වෙලාවට ප්‍රයෝජනවත් කාරණා ගැන විතරක් කතා කරන එක. කාලෝචිතව කතා කරන එක. ඉතින් මේ යහපත් වකන වලින් සබඳතා ගොඩනගෙනවා වගේව තමන්ගෙත් අනිත් අයගෙත් කාලේ අපතේ යන්නෙත් නැහැ. හරි. එතකොට මානසික කුසල් තුන. මානසික කුසල් තුන තමයි අනබිජ්ජාව. ඒ කියන්නේ අනුන්ගේ දේවල් වලට ආසා නොකරන එක. Tamanට තියෙන දේන් සතුටු වෙන එක ලෝභකමක් නැතිකම. හ්ම් හ්ම්. අව්‍යාපාදය. අව්‍යාපාදේ කියන්නේ තරහ නැති සිත. වෛරයෙන්, ක්‍රෝධයෙන් තොරව හැම සත්වෙක් ගැනම මෛත්‍රී සහගත සිතක් පවතන එක. හැමෝගෙම යහපත පතන එක. හරිම වැදගත්. අන්තිම සහ මූලිකම එක තමයි සම්මාදිට්ඨිය. ඔව්. සම්මාදිට්ඨිය නිවැරදි දැක්ම. ඒ කියන්නේ අර මිත්‍යා දෘෂ්ටියද විරුද්ධ එක, කර්මය, කර්ම විපාක, පරලොව දානීය ආනිසංස, සීලේ ආනිසංස, දෙමෝපියන්ගේ ගුණ වගේ මූලික දේවල් ගැන නිවැරදි අවබෝධයෙන්, නිවැරදි දැක්මෙන් යුක්ත වෙන එක. ඉතින් ඔන්න ඔය දස කුසල් තමයි කෙනෙක්ව සුගතියේ උපදවන්න හේතු වෙන්නේ. ඔව්. බුදුන් වහන්සේ දේශනා කළේ මේ දස කුසල් දහම් පුරණ කෙනාට මරණයෙන් පස්සේ සැපවත් තැන්වල ඒ කියන්නේ හොඳ මනුෂ්‍ය ආත්ම භවයෙන්වල බලවත් රජ කුලවල, බ්‍රාහ්මණ මහාසාර කුලවල, ගෘහපති මහාසාර කුලවල වගේ උපදින්න පුළුවන් කියලා. ඒ විතරක් නෙමෙයි ඊටත් වඩා ඉහළ තැන් ගැනත් කිව්වා නේද? ඔව්. දිව්‍ය ලෝකයේ ගැනත් කිව්වා. චාතු මහරජිකේ ඉඳලා තාවතින්ස යාම තුසිත නිම්මාන රති පරිනිම්මිත වසවත්ති කියන දිව්‍ය ලෝක හයේ ඕනෑම එකක උපදින්න පුළුවන්. ඒ වගේම ඊටත් වඩා සියුම් සැප තියෙන බ්‍රහ්ම ලෝක ගැනත් කිව්වා. ආබලෝකයේ ඉඳලා නේව සංඥානා සංඥායතනේ දක්වා වූ බ්‍රහ්මලෝකවලත් උපදින්න හේතු වෙනවා මේ දසකුසල්. ඒ කියන්නේ කරන කුසලිය බලවත්කම අනුව ප්‍රතිඵලයත් වෙනස් වෙනවා. හරියටම හරි. ඒ වගේම උන්වහන්සේ තව දෙයක් කිව්වා මේ ධර්මයේ හැසිරෙන කෙනාට එයා කැමතිනම් අනේ මම මරණින් පස්සේ අහවල් දිව්‍ය ලෝකයේ ඕ බ්‍රහ්ම ලෝකයේ උපදින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්නත් පුළුවන්. ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙනවද? ඔව්. ඒ පුද්ගරයා ඒ සුගතිගාමි උපත ලබන්න තරම් අවශ්‍ය සීලය, ගුණය පුරලා තිනවනම් ඒ ප්‍රාර්ථනාව ඒකාන්තම ඉෂ්ට වෙනවා කියලා බුදුන් වහන්සේ දේශනා කළා. ඒ කියන්නේ තමන්ගේ ක්‍රියාවට අනුරූපව කැමති තැනක උපදින්නත් අවස්ථාව තියෙනවා. හරිම පුදුමයි. ඒත් මේ හැම දෙයකටම වඩා උතුම් ප්‍රතිඵලයක් ගැනත් බුදුන් වහන්සේ අන්තිමට කියනව නේද? ඒ තමයි මේ යහපත් මාර්ගයේ ගිහිල්ලා ලබන්න පුළුවන් ඉහළම උතුම්ම ප්‍රතිඵලය. ඒ තමයි මේ ජීවිතයේදීම මේ මිනිස්ස ආත්ම භවයේදීම සියලු කෙලෙසුන් නැති කරලා ආශ්‍රව ක්ෂය කරලා තමන්ගෙම නුවණින් අවබෝධ කරගෙන චිත්ත විමුක්තිය ප්‍රඥා විමුක්තිය සාක්ෂාත් කරගන්න එක. ඒ කියන්නේ නිර්වාණය අවබෝධ කර ගැනීම. ඒකටත් මුල් වෙන්නේ අර දස කුසල් දහම් පිරීමමයි. ඒක තමයි පදනම. ඒ පදනම මත තමයි විදර්ශනා වඩ아가න ගිහිල්ලා අරහත්වයට පත්වෙන්නේ. ඉතින් මේ විස්තරය අහම සාලාගමේ බ්‍රාහ්මණ ගෘහපතියන්ට මොකද හිතුනේ? එයාලා අතිශයින්ම පැහැදුනා. එයාලා කිව්වා ස්වාමීනි ඔබ වහල්සේ මේ දේශනා කළේ හරියට යටිකුරු කරලා තිබ්බ දෙයක් උඩුකුරු කළා වගේ, වහල තිබ්බ දෙයක් ඇරලා පෙන්නවා වගේ, පාර වැරදුන කෙලෙකට පාර පෙන්නවා වගේ, අඳුරේ ඉන්න අයට පහනක් පත්තු කරලා දුන්නා වගේ. අපිට මේ ධර්මය හරිම පැහැදිලි කියලා. හ්ම්. එහෙම කියලා එදා ඉඳලා ජීවිත කාලය පුරාම බුදුන් දහම් සංගුණ සරණ යනවා කියලාලා ප්‍රතිඥා දුන්නා උපාසකවරු බවට පත් වුණා. ඒ කියන්නේ මේ සූත්‍ර දේශනාව එයාලගේ ජීවිත සම්පූර්ණයෙන්ම වෙනස් කළා. ඔව්. ක්‍රියාවන් සහ ඒවායේ විපාක ගැන පැහැදිලි අවබෝධයක් ලැබුණම යහපත් ජීවිතයක් ගත කරන්න ඒක ලොකු පෙළඹවීමක් වෙනවා. ඉතින් මේ ගැඹුරු විමසුමෙන් අපිට පැහැදිලිවම පේන දෙයක් තමයි අපේ ජීවිතයේ ගමන් මඟ අපි මැරිලා යන තැන තීරණය වෙන්නේ වෙන කවුරුත් නිසා නෙවෙයි අපේම ක්‍රියාවන් සහ අපේ හිතේ තියෙන චේතනාවන් උණයි කියන එක. ඒක තමයි බුදුදහමේ මූලික ඉගැන්වීම. කර්මය සහ කර්ම විපාකය. කරන දෙයට අනුරූප ප්‍රතිඵල ලැබෙනවා. යහපතට යහපතත්, අයහපතට අයහපතත්. අවසාන වශයෙන් අහගෙන ඉන්න අයත් පොඩි දෙයක් හිතන්න ඉතුරු කරමු නේද? හ්ම් හොඳයි. මේ බලන්න අවුරුදු 2500කටත් වඩා ඉස්සර දේශනා කරපු මේ සදාචාරාත්මක හේතුඵලවාදය මේ ක්‍රියාව සහ විපාකයේ පිළිබඳ ඉගැන්වීම අද වගේ සංකීර්ණ වෙච්ච ලෝකෙටත් කොච්චරනම් අදාළද? ඒක ඇත්ත. තාක්ෂණයෙන් කොච්චර දියුණු වුණත් මිනිසුන්ගේ මූලික ගැටලු දුක්ඛ දෝමනස්යන් ආශාවන් තාමත් එහෙමමයි නේද? ඉතින් අපි දවස ගානේ කරන තේරීම්, අපි කතා කරන වචනයක් ගානේ, අපි හිතන සිතුවිල්ලක් ගානේ ඇත්තටම අපේ අනාගතයේ අපේ මතු ජීවිත ගමන කොහොම නිර්මාණය කරනවා ඇද්ද කියලා පොඩ්ඩක් හිතලා බලන්න වටිනව නේද? ඇත්තෙන්ම. ඒ ගැන හිතන එකම ලොකු කුසලයක්.